එතකොට කුසිකර්ම සේවා පරේෂණ ආයතනයේ සභාපතිවරයා විදියට කුසිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විමලරත්න මහත්තයා පත් වෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඉන්නවා කියලා අපිට ආරංචියක් ලැබිලා තිනවා. ඒක නීති විරෝධී, ඒක ආයතනයේ ප්‍රගමණයට, ආයතනයේ සුගතියට හේතු වෙන්නේ. මොකද එතුමා කලින් හිටපු ආයතන වල කරපු කීප දේවල් ගැන එහි සේවකයෝ යම් කාරණා අපිට කියලා තිනවා. ඒ නිසා අපි මේ යහපාලන ආණ්ඩුවේ ඉල්ලා සිටින්නේ මේ වගේ කාරණා ගැන දැඩි අවධානය යොමු කරලා මේ අකර්මණ්‍ය වෙලා තියෙන මේ කුසිකර්ම සේවා පරේෂණ ආයතනයේ කටයුතු සාර්ථක කරගන්න යන්න අමාත්‍යංශ ලේකම්වරයාට කිසිම අයිතියක් කිසිම නීතිමය අයිතියක් නැහැ. ඒ වෙනුවට ඒ ස්ථානයේට පත්ලා ඉන්න දැනට ඉන්නවා අධ්‍යක්ෂ මණ්ඩලය ඒ කෙනෙක් හරි ඒට සුදුසු පුද්ගලයෙක් පත් කරන්න කියන එක අපි සේවකයෝ විදිහට ඉතාම ඕනාකමින් ඉල්ලා සිටිනවා.